වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ආ ගච්ඡාමි පජානාති සිතෝ වා සිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ තසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 40000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ මහා ආර්ය වංශ ප්‍රතිපදාවෙහි සතරවෙනි භාවනාරාමතා ආර්ය වංශ ප්‍රතිපදාව සම්බන්ධ වූ ධර්ම කතාවටයි දැන් අපි සෑම දෙනා සූදානම් වන්නේ මාත්‍රුකා කළ සූත්‍ර පාඨය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ එන දෙවෙනි කර්මස්ථානයේ දැක්වෙන සූත්‍ර පාඨයයි. ඉරියාපත පබ්බය. පුනච පරම් භික්ඛවේ මහණෙනි නැවතද අනෙක් භාවනා කර්මස්ථානයක් කියමි. දෙක්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති. ගමන් කරමින් ගමන් කරන්නේමි නුවණින් විදර්ශනා කරයි. සිතෝවා සිතෝම් හේති පජානාති. සිතගෙන සිටින්නේ වීනම් සිටින්නේමි විදර්ශනා කරයි. නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති. වාඩි වී සිටින්නේ නම් වාඩි වී සිටින්නේමි විදර්ශනා කරයි. සයානෝවා සයානෝම් හේති පජානාති. සතිපී සිටින්නේ නම් සැතපී සිටින්නෙමි විදර්ශනා කරයි. යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකින් තමන්ගේ ශරීරයේ ඉරියව් පවත්වමින් පවතීද තථා තථානම් පජානාති ඒ ඒ ඒ ආකාරයෙන් කය පිළිබඳව ඉරියාපතය විදර්ශනා කරයි. මේ සූත්‍ර පාඨයෙන් දැක්වෙන්නේ ඉරියව්ව භාවනාවට නගන්නා වූ පිළිවෙලයි. ඊටාම සංක්ෂේපයෙන් මේ දක්වූ දහම් පද පහ අපි පැහැදිලි කරගත යුතු තියෙනවා. ගමනක් යාම, සිතගෙන සිටීම, වාඩි වී සිටීම, කායනගතව සිටීම හා ලොකු කුඩා ඉරියව් පැවැත්ම. ගමන් කරන්නේ කවුද? ගමන කාගේද? වාඩි වී සිටින්නේ කවුද? වාඩි වීම කාගේද? සිතගෙන සිටින්නේ කවුද? සිටීම කාගේද? සායනගතව සිටින්නේ කවුද? සායනගතව සිටීම කාගේද? ඉරියව් පවත්වන්නේ කවුද? ඉරියව්ව කාගේද කියන මේ විධානය නිවරදිව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ගමන් කිරීම කාගේවත් නෙමෙයි. කෙනෙක් නෙමෙයි. සිතගෙන සිටින්නේ කෙනෙක් නෙමෙයි. කෙනෙකුගේ සිටීමකුත් නෙමෙයි. වාඩි වෙන්නේ කෙනෙක් නෙමෙයි. වාඩි වීම කෙනෙකුගේත් නෙමෙයි. සැතපී සිටින්නේ කෙනෙක් නෙමෙයි. සැතපීමක් කෙනෙකුගේ සැතපීමක් නෙමෙයි. ඉරියව් පවත්වන්නේ කෙනෙක් නෙමෙයි. ඉරියව් පැවැත්ම කෙනෙකුගේ දෙයක් නෙමෙයි. එසේනම් කෙසේද මේ කටයුතු සිද්ධවන්නේ? ගමනක් යන ඉස්තර ගමන් යාමේ සිත සිතක් පහළ වෙනවා. මේ අසවල් වැඩේට මම යන්නට ඕනේ. දීර්ඝ ගමනක් හරි කෙටි ගමනක් හරි ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට සින්දපාත වඩින්න වෙනවා ආසන ශාලාවට වඩින්න වෙනවා ජන්තාගරයට වඩින්න වෙනවා නාන සම්පන්සතු වලට වඩින්න වෙනවා සංඝ දර්ශනයේට ඉස්තවර දර්ශනයේට සංඝෝපස්ථානයේට ආචාර උපාධ්‍යාය වතට යන්න වෙනවා විහාරස්ථානයේට චෛත්‍යස්ථානයේට යන්න වෙනවා බෝධිමාලිකයට යන්න වෙනවා සැසිකලියට වැසිකිලියට යන්න වෙනවා, පඳුමඳුවට යන්න වෙනවා. මේ සියල්ලම ගමන. ඒ සෑම ගමනක්මත් ආරාමයෙන් පිටත ගමක් නගරයක් හරහා යන දීර්ඝ ගමනක් වුණත් ඒ ගමන. ඒ ගමනක් යාමට පළමුවෙන් මේ අසවල් ගමන යන්නට ඕනේ කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත ඒක සිතක් නෙමෙයි. සිත් පේලි පේලි පේලි කෝටි ප්‍රකෝටි ගණනාවක් චිත්ත වීති වශයෙන් වැඩ කරනවා. එසේ සිටේ ඇතිවන්නා වූ ගමන අධ්‍යාසයේ නිසා තමන්ගේ సంతානෙහි චිත්ත කිරිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාත්ය පහළ වෙනවා. කාය විඤ්ඤාත්ය කියන්නේ ශරීරයේ අත්පා ආදී සැලවීම. ක්‍රියාකර වීම. කාය විඤ්ඤාත්ය සකල ශරීරයේ පැතිරීම නිසා මේ ඇටසැකිල්ලකේ සකස් වූ ඛණ්ඩ సంతානය ගමන පිටත් වෙනවා. කියවනෝ සෝනවා, යවනවා, දිගහරිනවා, පාට් කරනවා, තබනවා, පාගනවා. මේ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ කෙනෙක් නෙමෙයි කරන්නේ කෙනෙකුගේ ක්‍රියාවලියක් නෙමෙයි චිත්තචෛසික ධර්මහා රූපයන්ගේ පැවැත්ම කියන එක ප්‍රත්‍යවේක්ෂාක් නුවණින් තේරුම් ගන්නවා ඒකයි පජානාති කිව්වේ ප්‍රකාරයෙන් දැනගන්නවා. නිසි හැටියෙන් දැනගන්නවා. හේතුඵල සම්බන්ධතාවයෙන් දැනගන්නවා. ගමන යන්න ඕනේ කියන සිත හේතුවක්. ඒ සිතයි හේහිතේම ඡායසික ධර්මයි ගමන යාමට හේතුවක්. ඒ නිසා ඒ සිතේ සිත නිසා හටගන්නා චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. ඊළඟට ඒ චිත්තක්‍රියා වායෝ ධාතුව හේතු වීමෙන් කාය විඤ්ඤාති නම් වූ චෝපන කය කයේ සෙනවීම සිද්ධ වෙනවා. එතකොට චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක් කාය විඤ්ඤාතියේ හේතුඵලයක්. ඒ කාය විඤ්ඤාතිය නිසා කය එසවෙනවා, යවෙනවා, දිගහරිනවා, පාත් කරනවා, තබනවා, පාගනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට එහිදී හේතුඵල සම්බන්ධතාවයෙන් මේ ගමන් ඉරියව්වක් පැවැත්වුණා විනා කෙනෙකුගේ ගමනක් නොවේ කෙනෙක් ගමන් කරනවා නෙවෙයි කියන එක නුවණින් දකිනු පිණිස නාම රූප වශයෙන් මෙසේ බෙදා බැලීමෙන් යුතුව ගමන යනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියා දේශනා කළේ මේකයි. හිතෝ වා හිතෝම් හේති පජානාති. ඒ ඒ ගිය ගිය තැන්හිදී හිත ගන්න සිද්ධ වෙනවා. අමදමින් සිත ගන්න සිද්ධ වෙනවා. බෝධියේ චෛත්‍ය විහාරස්ථානේ වඳින්න ගිහින් හිත ගන්න සිද්ධ වෙනවා. සංඝ දර්ශනයේ දැකීම සඳහා දොස් සිත ගන්න සිද්ධ වෙනවා, පඬුමන් විහිිත ගන්න සිද්ධ වෙනවා, පින්නපාතේ පෙනී සිත ගන්න සිද්ධ වෙනවා. නොයෙක් නොයෙක් අවස්ථාවල සක්මන් කෙලවරේ පවා සිත ගන්න සිද්ධ වෙනවා. එතකොට කාගෙද මේ සිත ගැනීම සිටීමට ඕනෑ කියන සිතක් පහළ වෙනවා. ඒ සිත කෝටි ප්‍රකෝටි ගණනාවක් තේලි තේලි තේලි සිටීමට ඕනෑ කරන චිත්ත තේලියක් පහළ වෙනවා චිත්ත වීති තේලියක්. එතකොට ඒක නාම ධර්මයක්නේ. සත්‍යයේ කුජලයේ කාත්මයක් නෙමෙයිනේ. ඒ චිත්ත සංතානයේහි අවශ්‍යතාව නිසා අර වාගේම චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වීමෙන් මේ ශරීරයේහි කාය විඤ්ඤාතිය පහළ වෙනවා. වාඩි වී සිටියානම් නැගී සිටිනවා. ගමනේ යෙදී සිටියානම් නැවතීම සිද්ධ වෙනවා. හේතෝපන කාය කාය විඤ්ඤාති නිසා ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ 300ක් යටකතු වලින් 180ක් සංදිස්ථාන වලින් ගැලපී තියෙන මේ අටි සංඝාතයේ සහිතව රූපකාය කැමැති ලෙසින් සනිපයින් හරි දෙපයින් හරි ඇදේට හරි ඉරිජුව හරි දෙලින් හරි ඇදේට හරි සිටීමේ ඉරියව්වක් පවත්වනවා. එතකොට සිටීමේ ඉරියව්ව කාගේවත් නෙමෙයි අර මුලින් පහළ වුණා වූ චිත්ත පරම්පරාවත් ඊළඟට චිත්තක්ඛ්‍යා වායෝ ධාතුවත් කාය විඤ්ඤාත්ය කියන මේ හේතු සම්බන්ධතාවෙනුයි සිටීමේ ඉරියව්ව සිද්ධ වුණේ. ඒ චිත්ත පරම්පරාවත් සත්‍යයේ කුජලයේ කාත්මයක් නොවේ. එවාගෙම චිත්තක්ඛ්‍යා වායෝ ධාතුවත් සත්‍යයේ කුජලයේ කාත්මයක් නොවේ. කාය විඤ්ඤාත්යත් සත්‍යයේ කුජලයේ කාත්මයක් නෙමෙයි. ඊළඟට මේ සිටීමේ ක්‍රියාව සිද්ධ වෙන ස්කන්ධ කූඩුවද සත්‍යයේ පුජ්‍යලේ ආත්මයක් නෙවෙයි. බුදු ධාතු මාත්‍රයක් කියන අවබෝධය ඇති කර ගන්නවා මෙන්න පජානාකේ නුවණින් විදර්ශනා කළා. නිසින්නෝවා නිසින්නෝ මේති පජානාති. වාඩි වෙනවා නම් වාඩි වෙන බව නුවණින් විදර්ශනා කරනවා. කාගේද මේ වාඩි වීම? කවුද මේ වාඩි වෙන්නේ? කෙනෙක් නෙමෙයි කෙනෙකුගේ නෙමෙයි. වාඩි වෙන්නේ මේ කියා සිතක් පහළ වෙනවා. ඒ සිත් වේලි වේලි සිය දහස් ගණන් චිත්ත වීති වශයෙන් පහළ වෙයි. ඒ චිත්තයාගේ හේතුවෙන් චිත් මේ ශරීරයේ චිත්ත ක්‍රිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත ක්‍රිය වායෝ ධාතුව ශරීරයේ පැතිරි පැතිරි පහළ වීම නිසා ශරීරයේ චලනයේ හෙවත් කාය විඤ්ඤාතිය ඇති වෙනවා. මේ කාය විඤ්ඤාතිය සකල ශරීරයේ පැතිරියාම නිසා යටි කය නමා ගන්නවා උඩුකය ඍජුව සබා ගන්නවා වාඩි වීමේ ඉරියව්ව පවත්වනවා. එතකොට මුලින්ම හට ගන්නා වූ චිත්ත පරම්පරාව සත්‍යයේ කුජලයේ කාස්මයක් නෙමෙයි. එනිසා ඇතිවෙන චිත්තක්‍රියා වාය ධාතුවද සත්ව කුජලාත්ම ස්වභාවයෙන් තොරයි. කාය විඤ්ඤාතියේද සත්ව කුජලාත්ම ස්වභාවයෙන් තොරයි. ඊළඟට දෙපා නමාගෙන වාඩි වී සිටිනේ රූපකයද සත්‍ය පුජ්‍යලේ කාත්මයක් නොවේ. මේ විදිහට වාඩි වීමේ ඉරියව්ව අනුව නාම රූපයන් මෙනෙහි කිරීමේ නුවණ ඇති කරගන්නවා. සයානෝවා සයානෝම් හේති පජානාති. සතපේ සිටිනවා නම් සතපේ සිටින්නේ මේ කියන එක විදර්ශනා කරනවා. සතපෙන්නට දිග ඇදෙන්නට උඩුකුරු හරි ඇලේට හරි වකුටු වෙලා හරි ඍජු හරි සැතපීමට හිතක් පහළ වෙනවා. ඒ සිත නාම ධර්මයක්. ඒ සිතේ නිසා සිත් පේලි පේලි පේලි කෝටි ප්‍රකෝටි ගානක් ඇතිවීම නිසා චිත්තාක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තාක්‍රියා වායෝ ධාතුව නිසා ආ විඤ්ඤාසය පහළ වෙනවා. ඉරුජෝ පිහිටියාවෝද හිතගෙන සිටියාවෝද වාඩි වී සිටියාවෝද මේ අක්ඛ සංඝාතමේ රූපකය දිග ඇදිලා සයනගත වෙනවා. එතකොට කාගේද මේ සයනගත වීම? කවද මේ සයනගත වන්නේ? කෙනෙක් නෙමෙයි කෙනෙකුගේ නෙමෙයි. ඒ කියන්නේ චිත්තක්‍රියා වායෝ ධාතුවට හේතු වුණා. සැතපෙන්නට දිග ඇදෙන්නට ඕනේ කියන සිත. සිත හේතුවක් චිත්තක්‍රියා වායෝ ධාතු හේතුඵලයක්. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාති පහළ වුණා. එතෙන්දී චිත්තක්ෂය වායෝ ධාතු හේතුවක් කාය විඤ්ඤාතියේ ඵලයක්. කාය විඤ්ඤාතියේ හේතු කොටගෙන මේ ශරීරය ලිහිල් වෙලා බර බවටපත් වෙලා ඇඳකාරී යම්කිසි ආස්තරණයක හරි දිගෑදිලා සයනගත වෙනවා. ඒ සයනගත වෙන්නා වූ මේ රූප කයද අර වාගේ සත්‍යයේ පුජ්‍යලයේ ආත්මයක් නෙමෙයි. හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා පරමාර්ථ ධර්මයක්. මෙන්න මේ අනුව සතර ඉරියව්වම නුවණින් අවබෝධ කරගෙන දර්ශනා කරනවා. යථා යථාමා පනස්ස කායෝ පනිහිතෝ හෝතේ තථා තථානම් පජානාති. මේ ශරීරයේ යම් යම් ආකාරයකින් ඉරියව් පවත්වනවා නම් ඒ කියන්නේ උක්කුටකින් වාඩි වෙනවා, දන ගහගෙන වාඩි වෙනවා, ඇලයට වාඩි වෙනවා, එක එක ආසන ක්‍රම වලින් වාඩි වෙනවා, එවාගෙම උඩුකුරුව වාඩි වෙනවා, එවාගෙම තවත් තවත් ආකාර වලින් ඉරියව් පවත්වනවා එහාට නැමෙනවා මෙහාට නැමෙනවා එවාගෙම වකුටු වෙනවා මේ මේ ආකාර ඉරියව් අපේ ශරීරයේ පවත්වන්න සිද්ධ වෙනවා ඒ ඒ වෙලාවට එතෙන් යම් යම් ඉරියව්වකින් අපේ ශරීරයේ පවත්වනු ලැබෙනවා නම් ඒ ඒ ඉරියව්ව විදර්ශනාවට හරවනවා මේ නැමී සිටින්නේ මේ පාස්සේ සිටින්නේ මේ අස්පා දිග අරගෙන සිටින්නේ මේ වකුටු කරගෙන සිටින්නේ එවාගේ මේ එකේ ඒ මේ අතට හැරෙන්නේ එවාගේ මේ මේ විදිහේ වෙන වෙන ඉරියව් පවත්වන්නේ කවුද කාගේද කෙනෙක් නෙමෙයි කෙනෙකුගේ නෙමෙයි ඒ ඒ ක්‍රියාව කරන්න සිහිතක් පහළ වෙනවා ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා චිත්තක්‍රියා වායෝ ධාතුව සකල ශරීරයේ ප්‍රතික්‍රියාම නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා කාය විඤ්ඤාතිය හේතු කොටගෙන ශරීරයේ ඒ ඒ ලොකු කුඩා ඉරියව් ප්‍රවැත්ම සිද්ධ වෙනවා එතකොට මුලින්ම හට ගන්නා සිතද අරූපේ ධර්මයක් නාම ධර්මයක් සත්‍යේ කුජලේකාත්මයක් නොවේ. චිත්තක්ෂය වායෝ ධාතුවද එසේම සත්‍යේ කුජලේකාත්මයක් නො වූ ධාතු මාත්‍රයක්. එවාගෙම කාය විඤ්ඤාතියද සත්‍යේ කුජලේකාත්මයක් නො වූ ධාතු මාත්‍රයක්. මේ කුඩා කුඩා ඉරියව් පැවැත්වීමට ලක් වුණා රූප කයද සත්‍යයේ කුජලයේ ආත්මයක් නොවේ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයක් මේ විදිහට තමන්ගේ කුඩා ලොකු ලොකු කුඩා සෑම ඉරියව්වක්ම විපස්සනාර නැගීමේ පිළිවෙල මෙම ඉරියාපත පබ්බ මනසිකාර භාවනාවට ඇතුළත් වෙනවා. ඉති අධ්‍යාත්මං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති මෙසේ ආධ්‍යාත්මික సంతානයේ ඉරියව්පත අනුව විදර්ශනා කරනවා බහිද්ධා సంతානවලත් ඉරියාපත මෙසේ යයි සංසන්දනය කරමින් විදර්ශනා කරනවා ආධ්‍යාත්මික බාහිර බාහිර ව්‍යාකාරෝ මේ ශරීර කූඩුව රූපස්කන්ධය විදර්ශනාත්මංවා වාසය කරනවා සමුදය ධම්මානුපස්ස සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ ඉරියාපත සම්බන්ධ වූ ස්වરૂප කායාගේ හේතුව හේතු පහ දකිමින් විදර්ශනා කරනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය, එවාගෙම නිබ්බති ලක්ෂණය. එවාගෙම වය ධර්ම වශයෙන් අවිද්‍යා නිරෝධය, කර්ම නිරෝධය, තණ්හා නිරෝධය, ආහාර නිරෝධය වගේම වය ලක්ෂණය. මේ හේතුඵල මේ සම්සේල්ප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනුව සිතාසනා කරනවා. අත්ථකායෝති වාපනස්ස සතිපත්තුපත්තිකා හෝති. සත්‍යයේ කුජලියක් නොවූ රූපකාය මාත්‍රයක් මෙහි ඇතැයි මනමින් නුවණින් දැනගන්නවා. එළඹ සිටි සීයත් එක් බාටපත් වෙනවා. නැතිසින්ච ලෝකේ උපාදීති. ඒ කියන්නේ අනුස්සිතෝච විහෙරති. සංනාදිට්ඨි මිශ්‍රයක් නැමැතිව සංනාදිට්ඨි උපාදානයකින් නොගෙන වාසය කරනවා. එවම් පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට යෝගාවචරයන් වහන්සේ සතර ඉරියව් සම්බන්ධවද කායානුපස්සනා සතිපට්ඨානයේදී වාසය කරනවා කියන එක මෙම දේශනාවේ අවසාන නිගමනයේ සඳහන් වෙනවා. දැන් මේ කියෝනේ ඉරියාපත මානසිකාර්යය පිළිබඳව කෙටි උපදේශ කළා. නැවත කියවෙනවා චතු සම්පජඤ්ඤය සම්බන්ධ භාවනා උපදේශයක්. පුනච පරම්පික්කමේ අභිධික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පකාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්ප්‍රජානකාරී හෝති අසිතේ පීතේ කායසේ සායසේ සම්ප්‍රජානකාරී හෝති උච්චාර ප්‍රස්තාව කම්මේ සම්ප්‍රජානකාරී හෝති ගතේ සිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්ප්‍රජානකාරී හෝති මේ කියවනේ සතර සම්‍යක් ප්‍රඥා වැඩෙන චතු සම්පජඤ්ඤ පබ්බේ ගැනයි සති සම්පජඤ්ඤ පබ්බයෙන් කියවෙන්නේ කොටස් හතකට අපේ සෑම ඉරියව්වක් කොටස් හතකට බෙදාගෙන ඒ අනුව විපස්සනා කිරීමේ පිළිවෙතක්. එතන සඳහන් වෙනවා අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යාමේදීද ආසතු හරි ඒමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් නිදර්ශනාවේ යෙදෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරි බැලීමේදීද, හැරී බැලීමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනා කරනවා. සම්මින්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති. අත්පා ආදී නැමීමේදී, දිගහැරීමේදී විදර්ශනාවේ යෙදෙනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. විසුණු වහන්සේ නම් කණිපොඩ සිවුර, අඳන සිවුර, සංගල සිවුර, රතිය මේවා දරා ගැනීමේදී ගැනීමේදී පාත්‍රය අතර ගැනීමේදී මේ සියල්ල සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උච්චාර අසුතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන ආදී අනුභව කිරීමේදී කායනීය කිරීමේදී පරිභව කිරීමේදී සම්‍යක් ප්‍රඥාවේ විදර්ශනාවෙහි යෙදෙනවා. උච්චාර කර්තාවකම් මේ සම්පජානකාරී හෝති. මල මෝත්‍ර පහකිනේ මේ ශරීර කෘත්‍යයන්ෙහිදීද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ගතෝ චිත්තෝ මෙසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති. කුඩා කුඩා ගමන්ෙහිදී සිතගෙන සිටීමේදී වාගේ වාඩිලි සිටීමේදී සානගතව සිටීමේදී වාගේම අවදී සිටීමේදී නිදාගෙන සිටීමේදී තෘෂ්ණීම් භාවයෙන් සිටීමේදී කතා කිරීමේදී මේ සෑම කටයුත්තකදීම තමා විදර්ශනාවේ යෙදී වාසය කරනවා. මේ චතු සම්පජාඤ්ඤ සම්බය සවිස්තරව දැක්වෙන තැන තියෙනවා සංඥා ප්‍රඥා හතරකින් මේ සම්පජාඤ්ඤ භාවනාව කටයුතු කියලා. සංඥා ප්‍රඥා හතර නමින් කියවෙන්නේ සාර්ථක සම්ප්‍රජාඤ්ඤය, සත්‍රාය සම්ප්‍රජාඤ්ඤය, ගෝචර සම්ප්‍රජඤ්ඤය අසම්මූල සම්ප්‍රජඤ්ඤය කියන සම්‍යක් ප්‍රඥා හතරයි. සාර්ථක කියන්නේ යම්කිසි කාර්යයක් ඒකාන්තයෙන් කුසල් වැඩෙන ඒ කුසල් වැඩෙන්නා වූ ක්‍රියාව සාර්ථකයි කියලා අවබෝධ කර ගැනීම සාර්ථක සම්පජාන්නේ. කුසල් නොවැඩෙනවා නම් ඒක අසාර්ථකයි. සප්‍රාය කියන්නේ තම තමන්ගේ සීලයට ගුණයට ප්‍රතිපත්තියට ජීවිතයට හෝ අනතුරක් නොමැතිනම් ඒ කාරණය සත්‍රායයි එසේ අනතුරක් එනම් ඒක අසත්‍රායයි ඒක නුවණින් දැන ගැනීම සත්‍රාය සම්පජඤ්ඤයයි ගෝචර සම්පජඤ්ඤය කියන්නේ තමා කැමැති භාවනා ගෝචරයක් භාවනා අරමුණක් අරගෙන මේ ඒ ඒ කටයුතු නියදී සිටීමයි ඒක ගෝචර සම්පජඤ්ඤය අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ ඒ ඒ ක්‍රියාවන්ද පළමුවක් ක්‍රියාවෙන් අවසානයේදී ඒ සරති නාම රූප ආදී ත්‍රිලක්ෂණයෙන් නම් වා විදර්ශනා වැඩිීමේ නුවණයි. දාපි සලකා බලමු අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන්නේ කුමක්ද කියලා. අභික්ඛන්ත කියන්නේ ඉදිරි බලා යාම. ප්‍රතික්ඛන්ත කියන්නේ ආපසු හැරි ඒම. පින්දපාත ශාලාවට අපි ගමන් කරනවා ටික අධික්‍රමණයක්. පින්දපාත ශාලාවෙන් අපි ආපහු හැරි එනවා ඒක ප්‍රතික්‍රමණයක්. වෛද්‍යවරුන් ඒත එවාගෙම යම්කිසි විශේෂ කාරණයක් සඳහා අපි දුර ගමනක් යනවා. ඒක අධික්‍රමණය. ආපසු හැරි එනවා ඒක ප්‍රතික්‍රමණය. ඔය දෙක අභික්‍රමන ප්‍රතික්‍රමන දෙක තේරුම් ගත්තාම එතෙන්දී අපේ සිත කෙසේනම් සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවාද කියන එක තෝරා ගන්න ඕනේ. අපි හිතා බලමු යම් කෙනෙකුට අනුරාධපුරයෙහි පූජන ස්ථාන වැඳ පුදා ගන්න ගමනක් තියෙනවා. ඒ ගමන යන දිස්තර හිතනවා මේ ගමන සාර්ථකද? ඒ කියන්නේ කුසල් වැඩෙන ගමනක්ද අකුසල් වැඩෙන ගමනක්ද? යම් හේකින් විනෝදයක් සඳහා යනවා නම් ඒක අසාර්ථකයි. විනෝදේ කියන්නේ කුසල් වැඩෙන දෙයක් නෙවෙයි. අකුසල් වැඩෙන දෙයක්. එනිසා විනෝදයක් සඳහා නෙමෙයි තමා ගමන් කරන්නේ බුද්ධ වන්දනාවක් සඳහා මල් පූජාවක් සඳහා පහන් පූජාවක් සඳහා පොඩි පූජාවක් සඳහා වෙනත් වෙනත් ආගමික වතක් පිළිවෙතක් සඳහා ගමන් කරනවා නම් ඒක සාර්ථකයි. කොටින්ම කුසලයක් වැඩන ගමන සාර්ථකයි. සත්‍රාය බලනවා. ඒ සාර්ථකුණ සත්‍රාය නොවේ නම් ගමන සිද්ධ කරන්නේ නැහැ. සත්‍රාය කියන්නේ ඒ ගමනේදී ගත කරන කාලය තුල තමන්ගේ සීලයට සීල විපත්‍යක් නොවිය රැකගත හැකිද? රාගයම තමන්ගේ වයසට, තමන්ගේ චරිතයට, තමන්ගේ ගරුත්වයට, රාගයම තමන්ගේ බහසුත බවට, රාගයම තමන්ගේ සම්භාවනීයත්වයට මේක සුදුසුද නැද්ද? තමන්ගේ ජීවිතයට මේක සත්‍රායද අසත්‍රායද? ඒ පොරොත්තු දෙනවද? ඒ සියල්ල සංසන්දනය කොට තීරණය කර ගැනීමේ නුවණ සත්‍රාය සම්පජඤ්ඤයයි. යම් හේකින් ඒ ගමන පින් ගමනක් උනත් ඒ ගමනේදී සමාත යම් යම් අපහසුතා ඇති වෙනවා නම් නිදසුණක් වශයෙන් කියනවා නම් දැන් රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ ළඟ විශාල උත්සවයක් පවතිනවා නම් ඒ උත්සවේ නරඹන්න හාත්පසින් ජනකාව එකාශ වෙනවා. තම තමාගේ පළපුරුදු දුටු දුටුවන් විශ්මයට පමුණුවන ඇඳුම් පැළඳුම් ආයිත්තම් ඇඳගෙන ආභරණ පැළඳගෙන පොළවට දැස්ස දිව්‍ය කුමාර කුමාරයන් වගේ සරසී එනවා. ඉතින් සමහර විට ඇඟේ හැප්පෙනවා. කිරිස සම්බාධනකොට ඇඟේ හැප්පෙන්න පුළුවන්. ඒ තරමට දුෂ්කරතාවන් සෙනඟ වැඩි ස්ථානෙදි තියෙනවා. ඉතින් යෝගාචරය හිතෙනවා කුවන්ලිකා වන්දනාට යන ගමන නම් සාර්ථකයි. නමුත් ඒ ගමනේදී මේ මේ විදිහේ විශාල ඝන කන්නිපාතයක් ඇති වෙන බැවින් ඒක මට අසත්‍රායයි කියලා සමන්විත කරගන්න. එසේ නැතුව එවැනි ඝන කන්නිපාතයක් නැතුව විවේකස්ථානයක් බලා වටන ගමනක් නම් ඒ ගමනේදී සමන්ත සංඝ ඉස්වරයන් වහන්සේ දැක ගන්න ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කර ගන්න ලැබෙනවා. වෙනත් වෙනත් ආගමික අලුත් පැඩියාවක් ඇති කර ගන්න ශක්තිය ලැබෙනවා. එනිසා මේ ගමන තමන්ගේ ජීවිතයට, තමන්ගේ සීලයට, තමන්ගේ ප්‍රතිපදාවට තමන්ට මොනෝ ජීවිතයක් බාධාවක් වන්නේ නැහැ කියලා තේරුම් ගන්න නුවණින් පුළුවන් වුණා නම් ඒ ගමන සත්‍රායයි. මෙන්න මේ සත්‍රාය අසත්‍රාය දෙක තෝරා ගැනීමේ නුවණ සත්‍රාය සම්ප්‍රජඤ්ඤය කියලා හඳුන්වනවා. ගෝචර සම්ප්‍රජඤ්ඤය කියන්නේ ඒ විදිහේ සාර්ථක ගමනක්. සත්‍රාය ගමනක් පිටත් වෙන්න ඉස්සර අදිෂ්ඨාන කරගන්නවා මම මේ ගමන පුරාම අසවල් කමතහනින් සිටී සිටින්නේ. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය මේ ආදී කවර විදිහේ හෝ කුසල ක්‍රියාවන් නැත්නම් භාවනාවක් අරමුණු කර ගැනීමේ අදිෂ්ඨානය ඇතුළු පිටත් වෙනවා. එතකොට සමාගත භාවනා කමඨාන අතරතුර කඩනත් නැවත නැවතේ භාවනා මලොත් වැඩියා කරගෙන ගමන සිද්ධ කරනවා. ඉතින් මේකට කියනවා ගෝචර සම්ප්‍රජඤ්ඤ සම්ප්‍රජඤ්ඤය කියලා. ඒකට කියන්නේ උපනිබන්ධ ගෝචරේ. ගෝචර අවස්ථා දෙකක් තියෙනවනේ. උපනිෂේ ගෝචරය උපනිබන්ධ ගෝචරය කියලා. උපනිෂේ ගෝචරය කියන්නේ ආචාර උපාධ්‍යාන වාසලගේ ආශ්‍රය. ආචාර උපාධ්‍යාන වාසලගේ ආශ්‍රයේ ඉන්න අන්තිම වාසිකයන් ශිෂ්‍යයන් දාසෙන් දාස ඒ වැඩිහිටි කල්යාණ මිත්‍රයන්ගේ හේවදින නිසා දියුණුවටපත් වෙනවා. ගුණයෙන් නුවණින් සීලාදී ප්‍රතිපත්තියෙන් ඥාන මාර්ගඵල දක්වා දියුණුවටපත් වෙනවා. එනිසාකට කියනවා උපනිෂය ගෝචරී කියලා. ජාත මිස සමාදන් වන්නේ ඒ තේරුමයි. සමාදන් වූවා හෝ නුවා හෝ වැඩිහිටියෙකුගේ ආත්මය ගත කිරීම තමයි මෙතන උපනිෂය ගෝචරී කියන්නේ. උපනිබන්ධ ගෝචරී කියන්නේ භාවනා කමතහන. තමන් කොච්චර සීලවන්ත වෙහිටියත් තමන් කොච්චර ධර්මඥානී හිටියත් භාවනා ඥානෙ නොමැතිව ලෝකකාන්තයේ සලකන්නේ ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඒ සියල්ල තමයි හදා ගන්නවා. Taman සුදුස්සෙක් වෙනවා Taman සැලසීම් වලට සැලසුමක් දී මිස. මෙන්න මේක නිසා ඒ උපනිෂයේ ගෝචරයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ගතමන අවශ්‍ය දේ දැනගෙනගෙන ඊළඟ උපනිබන්ධ ගෝචරයෙන් භාවනා කමතහම් පුරුදු කර ගන්නවා. භාවනා කමතාන් පුරුදු කරගත් යෝගාවචරයා ඕනෑම දිශාවක නිර්දිවිත තමන්ගේ ආත්ම දමනය කරගෙන යහතින් සීලාදි ගුණ පුරන්න සමත් වෙනවා. නිසා උපනිබන්ධ ගෝචරයයි මෙතන ගෝචර සම්පජාඤ්ඤ නමින් හැඳින්වෙන්නේ. තමන් යම් කිසි භාවනා කමතාන ගන්නවා ඒ කමතානින් දාසේ කටයුතු කරනවා. මේ රැය මේ දවාලේ කියලා වෙනසක් නැහැ. තනනොතන වෙනසක් නැහැ. හැම විටම තමන්ගේ භාවනා සමතානියෙන් කර නොවි කටයුතු කරනවා. ඒක ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ අර ඉරියාපත මල්ටිකාරය සඳහන් කළා වගේ මේ ගමනක් යන්න මට හිතක් පහළ වෙනවා. ඒ සිතේ නාම ධර්මයක්. ඒ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම ධර්මයක්. ඒ සිත නිසා චිත්ත ක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත ක්‍රියා වායෝ ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාණය පහළ වෙනවා. පාවිඤ්ඤාතිය පහළ වීමෙන් මේ ගමන ක්‍රියාව සිද්ධ වෙනවා. අභික්‍රමණ ඉදිරියට යාම සිද්ධ වෙනවා. එතකොට මෙහිදී සත්‍යයේ කුජලයේ කාත්මයක් නෙමෙයි චිත්ත පරම්පරාවයි ඊළඟට චිත්තස්වා වායෝ ධාතු පරම්පරාවයි කායිඤ්ඤති පරම්පරාවයි කියන මේ සියල්ලගේ හේතු වෙනුයි මෙම සරත් වීම සිද්ධ වුණේ කියලා නෝනින් තේරුම් කරගන්නවා. එතකොට මේ ගමන යන්නේ සත්‍යයේ කුජලයක් නෙමෙයි නාමයක් රූපයක් දෙක ගමන් කරනවා. නාමයක් රූපයක් දෙක ඒ ඒතන ක්‍රියාකාරී වෙනවා. නාමයක් රූපයක් දෙක නැවත මේ පුනර්භවයට එනවා නැත්නම් මේ ආපසු මේ ජීවිතයටපත් වෙනවා. එතකොට මෙන්න මෙහෙම නාම රූප පරිච්ඡේදයෙන් ස්කන්ධ පරිච්ඡේදයෙන් ආයතන පරිච්ඡේදයෙන් ධාතු පරිච්ඡේදයෙන් චතුස්සත්ත්ව පරිච්ඡේදයෙන් යුතුව නුවණින් යුක්තව ඒ කටයුතු සංවිධානය කර ගැනීමවත් ගමන යාම මෙතන අසම්මූල සම්පජඤ්ඤේ හැටියට සිද්ධ වෙනවා. ගමන ආරම්භයේදී ගමන අවසානයේදී මේක හිතන්න කියලා තියෙනවා මහා සීව මහ රහතන් වහන්සේ. 30000 ශිෂ්‍යයන් හිටියේ මහා සීව මහ රහතන් වහන්සේ ඒ සෞරුද්දක් වීනේ කළ රහත් ඵලයටපත් උනේ. උන්වහන්සේ ත්‍රිපිටකධාරී අර්ථකථාචාර්ය අෂ්ඨාරස ධානක වික්ෂු සංඝයා වහන්සේට උගන්වපු දුර්ලභ ගමේ ශ්‍රේෂ්ඨ සංඝ පිටුරුන් වහන්සේ නමක්. උන්වහන්සේ කටිපස්ථාන සූත්‍ර අටකතාවේ සඳහන් කරලා තියෙනවා යම් කිසි සක්මන් කිරීමක යෙදিলা ධර්ම දේශනාවක යෙදিলা ගමනක් ගිහින් ඇවිත් ඒ විදිහේ යම් යම් ක්‍රියාවක අවසානයේදී ඒ සියල්ල ඒ ගත කළ කාලය තුල පහළ වෙච්ච නාම රූප ආදී සියල්ල සීලසනයේ විපස්සනාත් නම් වා මෙන්න එකදේශී කියන උපදේශ කියලා කියනවා. ඒ මහසී මහරහතන් වහන්සේ උපදේශයේ අනුව කලක බැලීමේදී දැන් ධර්ම දේශනා කළ ධර්ම දේශන අවසානයේදී ත්‍රිලක්ෂණයට හරවන. ධර්ම දේශනාවේ කලින් ත්‍රිලක්ෂණයට හරවන. එතකොට එතෙන්දී සිද්ධ වුණේ අසම්මූල සම්පජඤ්ඤය. මම මේ දේශනා කරනවා මම මේ භාවනා කරනවා කියන හැඟීමක් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාවේ තියෙනවානේ දෙත්තිංච අනුපගම්ම සීලවා ගාථාවේ කාමයේසු විනිජේදං නහිජාතු බබ්බතේ යම් පුනරේති. එතන සඳහන් වෙනවා දෙත්තිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මම මෛත්‍රිය වැඩුවා. අනික සත්‍යං මෛත්‍රී මගේ මෛත්‍රිය අනුභවයට ලක් වුණා. ඒ නිසානේ නෑ දෙත්තිංච අනුපගම්ම මෛත්‍රිය වැඩුව මනසයා කෙනෙක් නෑ. මෛත්‍රී කර්මනෝ සත්‍යෝ කියලා කොටසක් නෑ. යල්ලම නාම රූප ස්කන්ධ ආයතන ධාතු ප්‍රතිසංපා ධර්ම අන්න අකම් චතු සම්පජාඤ්ඤේට අනුව ඉදිරියට යාමද ආපස්සට ඒමද ආදී සෑම ක්‍රියාවක්ම සතරාකාර නුවණින් කල්පනා කොට සිද්ධ කරනවා මේක චතු සම්පජාඤ්ඤ භාවනා කර්මස්ථාන ඒක මාතෘකාවක් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියන්නේ ඉදිරි බැලීම ආපසු හරී බැලීම. ඉදිරි බැලීමේදී තමන්ගේ සිතෙන් ආවර්ජනා කරන කවුද මේ ඉදිරිය බලන්නේ? කාගේ බැලීමක්ද? කෙනෙක් නෑ. ඉතින් බැලීම කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නාම රූප දෙකක හේතුඵල සම්බන්ධතාවය. ඉදිරි බැලීමේදී තමන් දන්නවා දැන් මේ දැකීම කරන්නේ චක්සු ප්‍රසාදයේ නිමිති කරගෙනයි. චක්කොන්ත පටිච්ච රූපේ උප්පජිත චක්කු විඥාන. ඉන්න සංගති පස්සෝ. ඒතර චක්සු ප්‍රසාදයයි වර්ණ රූපයයි එවාගෙම පස්සයයි නිසා චක්කුංච පටිච්ච රූපේ චුප්පජේ චක්කු විඥාන. චක්සු ප්‍රසාදයයි වර්ණ රූපයයි චක්කු විඥානයයි. ඊළඟට ස්පර්ශය හට ගන්නවා. එතකොට මේවා පෙරපසු නොවි සිදුවෙන දේවල්. දැන් චක්ෂු ප්‍රසාදය කියන්නේ මොකක්ද? රූපාරමුණ කියන්නේ කුමක්ද? විඥානය කියන්නේ කුමක්ද? ඒ අට ගන්න පස්සේ නම් කුමක්ද? මේවා සියල්ලම සම්‍යක් ප්‍රඥාවෙන් තේරුම් කර ගන්නවා. අර අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ කියන මේ අවස්ථා දෙක තවදුරට පැහැදිලි කරගන්නු පිණිස අර්ථ කථාචාර්යයන් වහන්සේලා විසුතුරු හේතු දාන දක්වලා තියෙනවා. ඒ කියන්නේ කාලවල්ලි මණ්ඩප වාසී මහානාග මහරහතන් වහන්සේ මෙන්ද ආලින්දක වාසී කුසදේ මහරහතන් වහන්සේ මෙන්ද එවැගේම ගලම්බ තිත්ත වාසී වාසී 59ක් වස්තිසෝ භික්ෂුන් වහන්සේලා මෙන්ද කියන නිදර්ශන කීපයක් දක්වනවා ඒ අතුරෙන් මුලින් සඳහන් කළ ස්වාමින් වහන්සේ කාලවල්ලි මණ්ඩප වාසී මහානාග ස්වාමින් වහන්සේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. අපේ සර්වඥන් වහන්සේ ලෞතර බුදු වීම සඳහා අවුරුදු 6ක් මහා ප්‍රධාන වීරිය වැඩුවා. මම මේ ප්‍රධාන වීරියට ගෞරව පිණිස මේ ප්‍රතිපදා පුරන්නේ මේ කියා අවුරුදු 7ක් තිස්සේ වාඩි වෙන්නේත් නැතුව ඇවිදින්නෙත් මේ සැතපෙන්නෙත් නැතුව සිටීමේ ඉරියව්වයි ඇවදීමේ ඉරියව්වයි කියන ඉරියව් දෙකෙන්ම හත් අවුරුද්දක් භාවනානුයෝගීව ගත කළා. පින්දපාත වඩින්නේ අර වාගේ හිතගෙන කොත්නවත් වාඩි වෙන්නේ නැහැ. ධම්මවල දන්නේ හිතගෙන. මේ තරමට උත්සාහන වීර්යයෙන් අවුරුදු 6ක්ම වීර්ය ලැබුවා. භාවනා කළා. නැවතුන් වහන්සේ අවුරුදු 16ක්ම ගතපච්චාගත වත පෙරුවා. ගතපත්‍යාගත වත කිරීම කියන්නේ මේකයි. ගතපත්‍යාගත වත කිරීම සම්බන්ධ මාතෘකා හතරක් තියෙනවා. ඉද ඒකච්චෝ හරති නේ පච්චාහරති. ඒකච්චෝ නේව හරති පච්චාහරති. ඒකච්චෝ නේව හරති නේ පච්චාහරති. ඒකච්චෝ හරතිච පච්චාහරතිච. මේ මාතෘකා හතරයි. සමහර භික්ෂුන් වහන්සේ නමක් ගමන පිටත්ීමේදී කමඨහන ගෙනියනවා ආපසු යීමේදී අමතක වෙනවා. සමහර භික්ෂුන් වහන්සේ නම ගමන පිටත්ීමේදී අමතක වෙනවා ආපසු යීමේදී භාවනා කමඨහන ගෙනවා. සමහර කෙනෙක් යනකොට එනකොටවත් එවාගෙම කොයි වෙලාවකවත් භාවනා කර්මස්ථාන ගැන හිතක් පාවිච්චි කරන්නේ නැහැ. සමහර කෙනෙක් යනකොටත් එනකොටත් හැම අවස්ථාවකම භාවනා කර්මස්ථානයේ යෙදී කටයුතු කරනවා. ඒක තමයි හරසිත පච්චාහරසිත. ඒ කියන්නේ ගතපච්චාගත වත පුරන භික්ෂුන් වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. දවල් කාලය උදේ වරුව සවස් වරුව ඊළඟට රාත්‍රී කාලේ කොටස් තුනකට බෙදා ගන්නවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා. එයින් පස්වෙනි යාමයේ භික්ෂූන් වහන්සේ අරුණෝදයට කලින් අවදි වෙනවා. දත් නැඳ මුවදවා ප්‍රතිවේක්ෂාදී කොටගෙන ආසන කීපයක් උණුසුම් කරමින් භාවනාව යෙදෙනවා. භාවනාව යෙදিলা අරුණෝදය වෙන වටපිටාව හොඳට පෙනීගෙන එන අරුණෝදය වෙලාවේ බොමලුව, සෑමලුව, විහාරමලුව වත් පිළිවෙත් පුරනවා. ඒ වගේම ආචාර උපාධ්‍යාන් වහන්සේලාගේ වත් පිළිවෙත් පුරනවා. ඒ හැම තැනකටම තබන පියවරක් ගානේ සමාගේ මූල කර්මස්ථානින් ගමන් කරනවා. විහාරස්ථානයේගතේ චෛත්‍ය මලෝගත බෝමලෝගත පැමිණියානම් එහි තියෙන ප්‍රාකාරයේ ජේතුකණුව ළඟදී සමාගෙන ආව භවනාව නවත්තලා බුද්ධානුස්සති භවනා ගන්නවා. පූජනීය ස්ථානවලදී ගන්නේම බුද්ධානුස්සතියයි. සිතාසනා කරන්නේ. ඊළඟට ඉර උදා වුණාට පස්සේ අත්පා මූණ කඩ සෝදාගෙන තවත් ආසන කීපයක් රත් වෙන්න භාවනා කරනවා. වෙලාව සැලකලා පාත්‍රය දෝහණය කරගෙන පාත්‍ර චීවර දරව පිළිසුඟා වඩිනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර දවල් කාලෙත් උදේ කාලෙත් සවස් කාලෙත් රාත්‍රියේ පෙර යමක් රාත්‍රී කාලේ මැදියම සැතපී අලුයමක් කියන මේ අවස්ථා පහේම පංච නීවරණ මැද පැවැත්වෙන හැටියට නීවරණයන්ට යටපත් නොවන හැටියට උත්සාහන වීර්යයෙන් එළඹ සිටි සිහියෙන් නොනිය යුතුව භාවනා නියෝගිවයි කටයුතු කෙරේ. අර සෑමලු විහාරමලු ගෝමලු ආදී වත් පිළිවෙතින්ම වැඩිහිටි උපස්ථානද සලසා පාතර චීවර ධරව ගමන පිටත් වෙන්නේ භාවනාවේ. යම් කිසි තීවරකින් භාවනා කරුණා නම් ඒක සිහි කළ ආපස්සට ඇවිල්ලා අයමත් එතනිස්කම් භාවනා ගෙන යන තරමට අප්‍රමාද වුණා. ඔය ජීවිතයේ ගතපච්චාගතවත පුරන්නේ. උන්වහන්සේ යන ගමනේදී භාවනාවෙන් ගිය. යම් කිසි නිවසකදී කැඳිත්තක් පිළිඅරගෙන වළඳනවා. ආසන ශාලාවට වී තවත් භික්ෂූන් වහන්සේලා එනකන් හා පින්ඳ පාසය වේලාව සලකාගෙන ඉවේකීව හිත සමාධිමත් කරගෙන ඉන්නවා. එතෙන් මේ සමහර නවක භික්ෂුන් වහන්සේලා වෙන්නලා මේ මේ විනය ප්‍රශ්න වගේම ගාම්භීර අභිධර්ම ප්‍රශ්න මේවා විචාරනවා. එනිසා එතෙන් දුන්වාසයට භාවනා කමතහන සිහි කරගන්න ලැබෙන්නේ. ඒ ඒ දේට කල්පනා කරන්න වෙනවා වචන දාන්න වෙනවා. ඉතින් දවල් පින්න පාතේ ලබාගෙන වළඳලා පාතේ දොහොණේ කරන අනුමෙනි දේශනාවක් පවත්වලා ආපසු වඩිනකොට මේ නොඑක් නොඑක් නවක භික්ෂුන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලා ඉස්තර භික්ෂුන් වහන්සේලා පවා හස්යෙන් එන එක එක ප්‍රශ්න අහනවා. ගායකෝත් ඒ වගේම යම් යම් දේ කතා කරනවා. වෙන කතා කරන වෙලාවක් නොලැබෙන නිසා කියන්න තියෙන කතාව ලොකුම තෙන්දී කරනවා. දැන් මේ ස්වාමින් වහන්සේට එතෙන් එනකන් ගෙන භවනා කමඨාන කරගන්න අමතක වුණා. දැන් තියෙන්නේ විසිරුණු සිතක්. අසංවර සිතක්. උන්වහන්සේ ඉතින් ආපස්සේ විහාරස්ථානයට එළ පාත්‍රයේ කියලා තැන්පත් කළා මුලින්දලා චිත්ත සමාධිය දිනු කරගන්න මහන්සි ගන්නවා. මෙන්න මෙවැනි භික්ෂූන් වහන්සේලාට කියනවා හරති න පච්චාහරති. යනකොට භාවනාව ගෙන ගියා එනකොට භාවනාවෙන් තොරව ආවා. ඒක පාඩුවක්. දෙවන්න හැම නෙමෙයි. දෙවන්න අර වාගේ දවල් කාලේ උදේවරුව සවස් වරුව අප්‍රමාදව ප්‍රතිපත්ති වල යෙදුණා. ඊළඟට රාත්‍රියේ පෙර යාම හොඳට ප්‍රතිපත්ති පුරා නැදියම් කාලයේ සැතපී අලුයම අවදි වුණා. අලුයම අවදි වෙලා චෛත්‍යංගන බෝධිංගන ආදී වත් පිළිවෙත් නිමවා ආසන කීපයක් පාරියන්තෙන් වාඩි වී භාවනා වඩලා සියලු වත් පිළිවෙත් නිමවා පාත්‍ර චීවර ධාරව ඉන්දපාතු වඩිනවා. හැබැයි මේ වඩින් ඉස්සර උන්වහන්සේගේ ජතරාග්නි අගන වීම නිසා ක්ලාන්තිය වගේ ඒ කියන්නේ වත් පිළිවෙත් වැඩක් කරන්න ගියත් අධික වේදනාවෙන් එහෙන් මෙහෙන් ඉදලෙන් තල්ලු කරලා දාලා ඉක්මන් කරනවා. මොකද ඒතරම්ම වේදනාවයි. ඉතින් ඔය විදිහට මහා කලබලකාරීත්වයෙන් නාසය වේග වේගෙන් පින්දපාත යනවා. ඉතින් ඥාන පින්දපාතිකාංග දුසංගයක් නැහැ කියලා කියනවා. නමුත් එවැනි උත්සමය සමාහට වේගින් යනවා. ඒ මෙහෙම ගිහින් යම් කිසි තැනක කැඳ ටිකක් ලැබුණා. උන්වහන්සේ විවේක තැනකට වී කැඳ ටික වළඳන ආසන ශාලාවකදී වළඳනවා. ඇත්තෙන් මේ කඳ ටික ශරීරගත වෙච්ච ගමන් ස්වාමින් වහන්සේට අර විසිරෙමින් තිබුණු සිත එක්කාසින තරමට කායික සුවයක් ඇති වුණා. ඉතින් මේ කායික සුවය පදනම් කරගෙන පින්දපාත වේලාව සලකාගෙන එතන භාවනාවේදී වාසය කරන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මෙසේ භාවනා කරන විට අර පය ගණනාවක් සමාධියමත් නොවිය සිටි සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩෙනවා. ඒ විපස්සනා ඥාන මුළු කුළු ගැන්වීම නිසා මගඵල නිවන දක්වාම දියුණුවට අවස්ථා සැලසෙනවා. මෙන්න මෙහෙම අපේ ලංකාවේ අර උදේවරුේ අධික කුසගින්න නිසා දැවි දැවි පැවිතැවි අපහසුතාවයෙන් භාවනා වඩා වත් පිළිවෙත් පුරා පින්දපාතේ වැඩෙන ආසන ගරේදී එම වෙදිහේ අරිහත්ත්වයටපත් වූ ආසනයක් ශ්‍රී ලංකාවේ කොතනකවත් ඇත්තේ නැහැ කියලා සඳහන්ව තියෙනවා. ඒ තරමට ලංකාවේ සෑම ගමක් පාසා ආසන කාසාලා තිබුණා. අර වාගේ ওই දෙවෙනි පන්තියේ භික්ෂූන් වහන්සේ නමල්. ඒ කියන්නේ දවස පුරාම භාවනා කරමින් ඉඳලා අධික කුසගින්න නිසා භවනා සිහි කරගන්න ගමතක වීමෙන් පින්ඳ පාතේ ගිහිල්ලා ඒ ලැබුණු දාණය ඒ කඳ ටිකක් වළඳලා එතෙක් පින්ඳ පාතෙන තුරු භාවනා කරන අතරතුර සහත්න වූ සාසන ශාලාවක් ලංකාවේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ දෙවෙනි තැනටපත් වුණා. තුන්වැනියා අර වාගේ දවල් කාලයේවත් සවස් කාලයේවත් සාත්‍රී පෙරයම අලුයමාදී වේලාවකදීවත් මම පරිද්දේ කියලාවත් හිතන්නේ නැහැ. මා විසින් භාවනා කළ යුතුය කියලා හිතන්නේ නැහැ. මේ ගරදඬුකම් කරමින් කාලය ගෙවනවා. කතා කර කර ඉන්නවා. ඒ මේ දේ අතපත ගියා ඉන්නවා. මේ දේ විවේචනය කර කර ඉන්නවා. අලසකමින් ඉන්නවා. බඩගාරියකමින් ඉන්නවා. විතරම ආසාවෙන් ඉන්නවා. අනුන් හෙලා දැක දැක අනුන් ભેද කර කර ඉන්නවා. ඔය දේ කාය දඩ්ඩි බහුලව අසංවරව කටයුතු කරන සමහර භික්ෂුවක් යනකොට භාවනා ගෙනියන්නේත් නැහැ එනකොට ගෙනියන්නේත් නැහැ ඒ අතෝ හිස්තු යක් වාගේ හිස් ජීවිතයක් ගත කරන පුද්ගලයන් බාටපත් වෙනවා කියන එක සඳහන් කළා හතරවෙනි අංකය තමයි තව වැදගත් වෙන්නේ ඒ කියන්නේ හරතිත පච්චාහරතිත අර වගේ උදේ වරුව පුරාම නීවරණයන් යටපත් කරමින් භාවනාවෙන් දවස ගෙවනවා එවාගෙම දවල් පරව පුරාම හැන්දෑ ඉර බැහැ යනතුරු භාවනානුයෝගීව කටයුතු කරනවා. සාත්‍රී පෙරයමත් එහෙමයි. මැදියම් කාලයේ සතෝ සම්පජානකාරීව විවේක සුවේ සඳහා හිතේ විවේකයේ සඳහා සතපී වදාරනවා. අලියෙම දෙකට පමණ අවදි වී ගතිනේකා කරගෙන ඊට පස්සේ නැවතත් භාවනා සමතහන් වලටම යෙදෙනවා. උන්වහන්සේ රාත්‍රී කාලයේහි මනසිහියෙන් මන නුවණින් භාවනාව යෙදී සමාපත්තිය උපදවා උනා ඊළඟට ජීවිත වේලාවට සෑමලු බොමලු ආදී වත් පිළිවෙත් දක්වා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අනුශාසනාද පවත්වා පිරිසුදා වඩන එකලා මේ වඩන ගමනේදී මිනිස්යන්ගේ පේන නොපෙනෙන තෙක් මානෙම ගමන් කරලා පින්ඳ පාතයට පළමුවෙන් සූරු දෙවනවා පෙරවන්න ඕන තැනදී උන්වහන්සේ වතුර කටක් කරට ගන්න. ඒ මොකද අතරතුර කවුරු හරි කතා කළොත් කතා නොකර ඉන්න. එසේ වතුර කටක් අරගෙන පින්දපාත වැල්ලා ගියක් ගියක් ගානේ පින්දපාත ලබාගෙන සෑයීමටපත් වෙලා ආපසු එනකොට අර ගම්බරදී වතුර කටි වෙත දාලා උන්වහන්සේ වඩිනවා. සමහර විට දායකවරු ඇහුවොත් ස්වාමීන් අද සිටියේ මොකක්ද? අද නැකත මොකක්ද? අද දවස මොකක්ද? අද පූර්ව පාක්ෂයේද අවපාක්ෂයේද ඕවා ප්‍රශ්න අහනවා. එහෙම ආසාල වතුරකට ගිලලා උත්තර දෙනවා. ඉතින් කවුරුත් ඇහුවේ නැත්නම් වන්දනකොට සෝපත් වේවා කියන වචනවත් කියන්නේ නැතුව මේ දිහට භාවනානුයෝගීව ගත කරනවා. ආපස් වෙන ගමනේදී ස්නේවරකින්වත් කරනෝවි භාවනාවෙන් එනවා. මෙන්න මේ භික්ෂුන් වහන්සේ භාවනා කමටන් රැගෙන ගියා ආපස් වෙන කොටත් ගෙන ආවා. මෙන්න මේ අනුවයි ගතපත්‍යාගතවත පුරන්නේ. ඉතින් අර අභික්ඛන්තයේ පටික්ඛන්තයේ සම්පජානකාරී හෝති කියන මේ බුදුබණ පදයේ මේ විදිහට ගතපත්‍යාගතවත පුරන භික්ෂූන් වහන්සේට විශේෂයෙන්ම සංසන්දනය වෙනවා ගැළපෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන තැන ඉදිරි බැලීමේදී හා ආපසු හැරී බැලීමේදී අර වගේම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ආලින්දක වාසී කුසදේව ස්වාමින් වහන්සේ අවුරුදු 19ක් ගත පච්චාගතවත පිරුවා. උන්වහන්සේ සමහර විට ටික දුරකින් ආපස්සට ඇවිත් අයත් ඉදිරියට යනවා. සමහර ගොවියෝ කුඹුරු වල හේන් වල වැඩ කරන ගොවියෝ බලහන් ඉන්නවා. උන්වහන්සේ මොකද මේ ආපස්සට ආවේ කියලා ගිහින් වැඩ ලහනවා. කතා නැහැ. කතා නැතුව තමන් ඉදිරියට යනවා. මේ කුමක්ද? යම් පීවර ගණනාවක් භාවනාවෙන් පෙරව ගත කළා නම් ගමන් කළා නම් ඒ පීවර ගණන අඩු නොවෙන්න නොසිස් වෙන්න ආපස්සට ඇවිල්ලා ආයමත් එතෙන් සිට ඒ හිස්සූ තැන පුරවමින් භාවනාවෙන් ගමන් කරනවා. මෙන්න මේ මේක වාරවල උදාසේ මහජනයාට කතාවක්වත් වචනකින්වත් සංග්‍රහ කරන්න යන්නේ නැතුව භාවනා නියෝගීව දහන වසරක් පිළිවෙත් පුරා සෞඛලෙස් නැස අරිහත්ත්වයටපත් වුණා. එවැගේම කොළඹට වාසී 59 භික්ෂූන් වහන්සේලා වස් එළඹී කතා කරගත්තා. හැබැයි අපේ පැවිදි වුණේ ජීවත් වෙන්න බැරුව එහෙම නෙමෙයි. ණය දෙන්න බැරුව නෙමෙයි. වෙනස් වෙනස් අඩුපාඩුකම් පිරිමහා ගන්න නෙමෙයි. මේ සසර දුකෙන් මිදී නිවන් සුව ලබන්න. ඒක අපි අප්‍රමාද වෙමු. මේ වස්තාන තුන් මාසයේ පුරා දෙන්නේ එකතන වාඩි නොවෙමු. දෙන්නේ මූණින් මූණ දැක්කත් කතා නොකරමු. ඒ වගේම තම තමාගේ సంతානෙහි චිත්ත සමාධි උපදවා ගනිමින් අප්‍රමාදව ඒ ප්‍රතිපත්තිය යෙදෙමු. කියලා කතිකාව කරගෙන උන්වහන්සේලා තනි තනියෙන් කුටි වලට වෙලා භාවනා කළා නොනිදා. රාත්‍රී කාලේ දාගන්නෙත් නැහැ. අර වගේම ගම්දොර සමීපයට වෙත් සංකතක් කටද ගන්නවා. පින්නපාතේ ලබාගෙන ආපසු පිටත් වෙනකොට ඒ පැන්කට අර නගරද්්වාරයේදී නැත්නම් ග්‍රාමද්්වාරයේදී ඉවත දානවා. කවුරු හරි යම්කිසි අවශ්‍ය දෙයක් ඇහුවොත් ඒකට පිළිතුරු දෙනවා වතුරකට ගිල්ලා. ඊවරකින් වත්තර නොවේ භාවනාවෙන් යෙදී සිටියා. ගමේදීවත් දහම් පදයක් දේශනා කරන්නේ නැහැ. මේක නිසා ගම්වාසීන් කල්පනා කළා අනේ මේ ස්වාමින් වහන්සේලා අලුත් පැමිණි ඉරිසා උලහාසලා අතර යම් කිසි අසමගියක් ඇති ඒකයි මේ කතා නැත්තේ කියලා. ඉතින් විශාල පිරිසක් ගියා ස්වාමින් වහන්සේලා ඉන්න සේනාසනේ බලන්න. ගියාම එක නමක්වත් තේන්නේ නැහැ. පස්සේ තිනේ උපස්ථායකෝගෙන් දැනගත්තා ජෙඩිය හැඬුවෙ වෙත වඩිනයි කියලා. ඉතින් ජෙඩිය හැඬෙව්වහම ස්වාමින් වහන්සේලා තනින් තනින් තනින් එකතු වෙලා ආවා මේ ශාලාව. ඇවිල්ලා තම තමාට නියමිත ආසනවල වාඩි වුණා. එවලාවේදී මෙතුමා කල්පනා කළා මේ පිරිස මේ බලන්න මේ ස්ථානයේහි සියලුම මිදුල් හොඳින් යමදලා තියෙනවා. ඒ වගේම කැලිකසල ඉවත් කරලා, සංබඳුන් පිරී තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ ඉදාල් කොහොම ආදී නිසිසේ තන්පත් කරලා තියෙනවා. සිවුරු ආදී නිසිසේ තන්පත් කරලා තියෙනවා. ඒ වගේම කුටිසෙනසුන් පිරිසිදුව තියෙනවා. අසමගි වූවන් ඉන්න තැනක මෙහෙම තියෙන්න බෑ. මේ ස්වාමීන් වහන්සේලා බොහොම අප්‍රමාදව පිළිවෙත් පුරන ස්වාමින් වහන්සේලා පිරිසක්. අපි උන්වහන්සේලාට කරදර නොවෙන්නේ හැකිතාක් අපි ආරක්ෂා සංවිධාන සැලසමු සිව් ප්‍රසේද මිසිසේ සම්පාදනය වෙන සැලසමු කියන ඔක්කොම ආපසු ගියා. ඉතින් මේ ස්වාමින් වහන්සේලාද තුන් මාසයේ පුරා අප්‍රමාදව උත්සාහවන්තව නුනිදා භාවනා වඩා තුන් මාසය ඇතුළත 59ම අරිහත්ත්වයටපත් වුණා. මෙන්න මේ විදිහට වික්ෂුන් වහන්සේ සෑම පියවරක් ගානේ භාවනානියෝගිය කටයුතු කරන්න සමත් වෙන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියා දේශනා කළ භාවනා කමඨාන අනුව ගතපත්‍යාගතවත පිළිමිනුයි. එතකොට ඊළඟ කරුණ සියල් දැන් කියාගන්න කාලේ මදි වෙනවා මේ පැය ඇතුළත. ඒ කියන්නේ ඉදිරි බැලීම ආපසට බැලීම. ඒ වගේම අත්පා නැමීම දිගහැරීම. මේ සියලුම ක්‍රියාවන් අර ඉරියාපත මානසිකාර්ය සඳහන් කළා වගේ ඒ ඒ දේ කරන්න ඉස්සර හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තාක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තාක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පැතිරීමෙන් ඒ ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. අත්පා නැමෙනවා, දිගහැරෙනවා. ඉදිරි බැරෙනවා, ආපස්සට හැරී බැලීම සිද්ධ වෙනවා. සූරු අඳිනවා, පතිය බඳිනවා, කලිපල සූරු පොරවනවා, දෙබට සූරු පොරවනවා, ඒ සියල්ල සිද්ධ වෙනවා. පාත්‍රය අතට ගන්නවා පාත්‍රය දොහණය කරනවා පාත්‍රය පිහ දානවා පාත්‍රය තැන්පත් කරනවා පාත්‍රයට පින්ඳ පාත්‍රය ලබා ගන්නවා මේ හැම ක්‍රියාවක්ම ඒ කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා ඒ වගේම අසිතේ පීතේ කහයිතේ සායිතේ සම්පජානකාරී ඒ තමා ලබා ගන්න ආහාර පාන ආදී වැළඳීමේදී පානය කිරීමේදී රස විඳීමේදී මේ හැම ක්‍රියාවකදීම අර විදියට නෝනින් සලකනවා මේ මේ ක්‍රියාවට හිතක් පහළ වෙනවා හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා චිත්තක්‍රියා වායෝ ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාතිය ඇති වෙනවා කාය විඤ්ඤාතිය හේතුවෙන් මේ මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. එතකොට මේ ආහාර භාජනේ නැත්තම් පාත්‍රය අතට ගන්න කෙනෙක් නැහැ, අනන කෙනෙක් නැහැ. ඒ වගේම දෙතොල විවෘත කරන කෙනෙක් නැහැ. කටේ තියෙන කෙනෙක් නැහැ, දතෙන් දෙකන කෙනෙක් නැහැ, දිවෙන් පෙරලෙන කෙනෙක් නැහැ, ගලනාලෙන් පහට යවන කෙනෙක් නැහැ, ආමාශගතව තන්පත් කරගන්න කෙනෙක් නැහැ. ජඨාග්නෙන් ගින්නෙන් පුච්චන කෙනෙක් නැහැ. ඒ සියල්ලම හේතුඵල සම්බන්ධතාව අනුව ක්‍රියාවලියකින් සිද්ධ වෙන ආහාර පාන අනුභවය. එතකොට එතෙන්දී මම කියා කෙනෙක් නෑ, මගේ කියා කෙනෙකුත් නෙමෙයි කියලා නෝනින් ආબોධ කරගෙන භාවනා නියෝගීව කටයුතු කිරීම එතන සඳහන් වෙනවා. ඊළඟට උච්චාර පස්සාව සම්මේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ ශරීරස් කෘත්‍යයන්. මුණ තේදීම, දත් නැඳීම, කබ කඳුළු පිහ දැමීම, සංකාඳුළු සුද්ධ කිරීම, කෙල, සෙම්සතු ආදී දහර කිරීම, යසිකිලි වැසිකිලි සාඩක් ශාරීරික කෘත්‍යයේ යෙදීම, එවැගේම පල් පහස වීම, සබන් ගෑම, ඇඟිලීම, පායේදීම, යකුතු බෑම, ඉසගෙස් බෑම, මේ ආදී සෑම ක්‍රියාවකදීම එකක් එකක් ගානේ චිත්තචෛතසික ධර්මයන්ගේ හා චිත්තක්‍රියා වායෝ ධාතුවගේ වාගේ විඤ්ඤාතියේගේ පැවැත්මෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලාගේ නුවණින් තේරුම්ගෙන අර සත්‍ය පුද්ගල සංඥාව එතනින් ඉවත් වෙන හැටියට විදර්ශනානුයෝගීව කටයුතු කරනවා. ඊළඟට ගතේ සිටේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ කියන මෙතන සඳහන් වෙන්නේ කුඩා අනු කුඩා ඉරියව් ගැනයි. ගතේ කියන්නේ කුඩා ගම. දැන් අපි මේ පහන දැල්ලනවා, මේ සුවඳ දැල්ලනවා, මේ මල් වාටි සම්පාදනය කරනවා, අත ගස් වෙනවා, තැම්පත් කරනවා, කෙටි කෙටි ගමන් එතන තියෙන්නේ. ඒ වගේම තමන්ගේ කුටිය හරියහා මෙහා කරුණු සඳහා යවෙනවා යනවා. ඒවා කෙටි කෙටි ගමන්. ඒකයි ගතේ. හිතේ කියන්නේ කෙටි වේලාවක් හිතගෙන ඉන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම නිසින්නේ වාඩි වීම. ඒ වගේම සුත්තේ නිදා ගැනීම. జాగරිතේ අවදීන් සිටීම. බහා සිටී කතා කිරීම. දුන්හි භාවයේ නිස්සද්දව සිහියෙන් සිටීම. මේ සෑම කරුණක් කරුණක්ම සිද්ධ වෙන්නේ ඊට සම්බන්ධ සිතක් පහළ වීමෙන් ඒ සිතේ නිසා චිත්තක්‍රියා වායෝ ධාතු පහළ වීමෙන් කායිඤ්ඤති පහළ වීමෙන් ඉති අඥාත්තං වා කායේ කායානුපස්සී විහෙරති දැන් මේ යෝගාවචරයා මේ එක එක ක්‍රියාවක් ගානේ සාර්ථක සම්පජඤ්ඤයෙන්ද සත්‍රා සම්පජඤ්ඤයෙන්ද ගෝචර සම්පජඤ්ඤයෙන්ද අසම්මූල සම්පජඤ්ඤයෙන්ද කියන සතරාකාර නුවණින් මෙනෙහි කොට ඒ ඒ ක්‍රියාවන් සම්පාදනය කරනකොට තමන් අවබෝධ කරගන්නවා. ඉති අධ්‍යාත්මං වා කායේ කායානුපස්සී විහෙරති සුවසංතානී කායානුපස්සනා වඩනවා. බහිද්ධාවා අධ්‍යාත්ම බහිද්ධාවා අනුන්ගේ సంతානවල මේ විදිහට කායානුපස්සනාවෙහි යෙදෙනවා. තමන්ගේ අනුන්ගේ කලින් කල දෙආකාරයෙන්ම බලනවා. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා මේ රූපකය ඇතිවීමට හේතු පහක් නැතිවීමට හේතු පහක් ඇති වෙන නැති වෙන හේතු 10මත් නුනින් මෙනෙහි කරනවා ඒ වගේම අනිශ්චිතෝච නිරති අත්‍යකායෝති වාපනස සතිපත්තුපත්ිතා හෝති මෙතන සත්‍යයේ පුද්ගලෙක් නැත මේ රූප කාය සම්පත්තියක්ම ඇත කියන එක නුවණින් තේරුම්ගෙන අනිශ්චිතෝච විහෙරති සංනාදිත්‍ය නිශ්චලයක් නැතුව වාසය කරනවා නැසකින්ච ලෝකේ උපාදීයති රූපකයේ මම මාගේ කියා කිසිවක්ම නොගෙන ආරිනවා මේ විදිහට කායानुපස්සනා සතිපට්ඨානෙහි චතු සම්පජඤ්ඤය අනුව පවතිනවා ඉතින් මේ අනුව සලකා බැලීමේදී බුදුරජාන් වහන්සේ දේශනා කොට ඇති ඉරියාපත මානසිකාර්යය චතු සම්පජඤ්ඤ මානසිකාර්යය දෙකම භාවනාරාමත ආර්යවංශ ප්‍රතිපදාවටම අන්තර්ගත වෙනවා ඉරියාපත මනසිකාරයේ මනවින් යෙදෙනවනම් භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහල්ගතෝ එවාගෙම මේ චතු සම්පජාඤ්ඤ පම්බේ තනුව භාවනාවේ දෙනවනම් ඒතනත්තාද භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහල්ගතෝ භාවනාවේ සිත්තල්වා වාසය කරන්නේ කියනවා එවාගෙම කෙලෙස ප්‍රහාණී සිත්තල්වා වාසය කරන්නේ වෙනවා ඊළඟට සඳහන් කරන්න තිබෙන්නේ ප්‍රතිකූල මනසිකාරය ගැනයි. ප්‍රතිකූල මනසිකාරය ධාතු මනසිකාරය නවසීවිතයේ කියන කොටස් තුන ඊළඟ වාරයකදී ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සරුවඥන් වහන්සේ දේශනා කළ මේ භාවනාරාමතා ආර්යවන්ත ප්‍රතිපදායට විසිතුරුයි. මේ එක භාවනාවක් වුණත් දවසින් දෙකකින් කියා නිම කරන්න බැරි තරම් කරුණ සම්භාරයක් තියෙනවා. නමුත් මේවා සංක්ෂිප්ත වශයෙන් මාත්‍රිකා මාත්‍රයක් හරි දැනගෙන තිබීම අපට මහෝපකාරී වෙනවා. ඒකා මේ භාවනා කමතහන් ගැන නැවත නැවත අපි සිතව ගන්න සුදු යොදා ගනිමු. අපි කරන මේ භාවනා කමතහන් වඩා වඩා පිරිසුදුව උත්කෘෂ්ඨාන්දමින් සිදු කිරීමට අපි උනන්දු වෙමු. අපේ කාලය විනාඩියක් අපතේ නොවන හැටියට නොසිස්ව කටයුතු කරන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එවාගෙම කතා බහ කිරීම ආදීන් වැළකී වෙනත් වෙනත් අඩුපාඩුකම් නොවනසේ මේ උතුම් භාවනාරාමත ආර්යවංශ ප්‍රතිපදාව යෙදුනොත් ඈත අතීතයේ පටන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගෞරවයෙන් අනුගමනය කළ මේ ආර්යවංශ ප්‍රතිපදාපට සම්පූර්ණ වෙනවා. කායතිපන භාවනාරාමතය භාවනාරත්‍ය පහනාරාමතය පහාගත්‍ය මේ වත්තානුක්කංශයේ තිනෝ පරම් වම්බේති. මේ තමන් භාවනා කරනවා කියලා ආත්මෝත්කර්ෂණයක් තමා හුවා දැකීමක් නොකොට පරවම්බනයක් අලුන් හෙලා දැකීමක්ද නොකොට එහිලා මන සිහියෙන් මන නුවණින් දක්ෂ ලෙස අනලස්ව යෙදෙනවා එහෙනම් මේ භික්ෂුන් වහන්සේ අයං උච්චති පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේ පිටෝ පෞරාණික වූ අතිශයින් පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ශ්‍රේෂ්ඨයයි දන්නා ලද්දා වූ උත්තමයයි දන්නා ලද්දා වූ ප්‍රවරයයි දන්නා ලද්දා වූ බුදු පසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාට අයිති ආර්යවංශ ප්‍රතිපදාවේ පිහිටියා වෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ අනුව සලකා අපි සැනසෙන්නට ඕනේ අපට ලැබුණු මේ උතුම් අවස්ථාවෙන් මේ සතරාකාර මහාරිවංශ ප්‍රතිපදාව අනුගමනය කොට ආර්ය මාර්ගඵලාමී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුව අපෙත් කෙලසුන් ජයගෙන අපරාජිතව අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට භාවනා රාමතා ආරිවංශ ප්‍රතිපදාවද හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයමි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.